ආයබෝවන් අද අපි ගැඹුරින් විමසා බලන්නට සූදානම් වෙන්නේ බෞද්ධ ඉගෙන්වීම අතර එන ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් කෝසම්බිය සූත්‍රය ගැනයි. මේක ඇත්තටම කතාවක් වගේ දිගහැරෙන්නේ කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර ඇතිවෙනු යම් මතභේදයක් ගැටුමක් ගැන සහ බුදුරජාණන් වහන්සේ ඒ తත්වය කොහොමද සමනය කරලා සමගියට වගේම ඊටත් එහා ගිය ප්‍රඥාවට මඟ පෙන්වුවේ කියන කාරණය ගැන. හරියටම හරි. ඉතින් අපේ අද අරමුණ වෙන්නේ මේ මූලාශ්‍රය ඇසුරෙන් සමගිය රැක ගැනීම කොච්චර වැදගත්ද? ඒ වගේ මේක ගැමුළු අවබෝධයක් එක්ක ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක. හරි. එහෙනම් අපි පටන් ගමු නේද? අනිවාර්යයෙන්ම. මේ දේශනාව ඇතරම හරි අපූර්වට පෙන්වා දෙනවා අභ්‍යන්තර එකමුතුකම. ඒ කියන්නේ සාමූහිකව තියෙන සමගිය කියන එක අධ්‍යාත්මික දියුණුවට කොයිතරම්ම අත්‍යවශ්‍යද කියන කාරණය. ඒ වගේම මෙතන කියවෙන ප්‍රතිපත්ති තියෙනෝනේ ඒවා අද කාලෙටත් ම්ම් පුදුම විදිහට වළංගුයි ඕනෑම සාමූහික පරිසරයකට ගලප ගන්න පුළුවන්. ඒක ඇත්ත. එතකොට කතාව පටන් ගන්නෙ කොහොමද? අර කිව්ව ආරවල? ඔව්. කතාව පටන් ගන්නෙ කොසබෑනුවර ഘോഷිතාරාමේ වැඩ ඉන්නේ භික්ෂුන් පිරිසක් අතර ඇතිවන ආරවුලකින්. සූත්‍රයේ විස්තර වෙන විදිහට ඔවුන් වචන වලින් ඒ කියන්නේ වචන හීසර වලින් වගේ එකිනෙකාට විදගනිමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සැර වචන පාවිච්චි කරලා ඔව් සැර වචන දෝෂාරෝපණ කිසිම විදිහක එකඟතාවකට එන්න උත්සාහයක්වත් දරලා නැහැ. නිකම් එකිනෙකාට බැනගන්නවා වගේ තත්ත්වයක්. ඉතින් මේ தত্ত্বය ගැන එක් භික්ෂුවක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා. බුදුන් වහන්සේට මේ ආරංචිය ලැබුණට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ මුලින්ම කරන්නේ අර අදාළ භික්ෂූන් පිරිස කැඳවන එක. කැඳවලා කාරණය ඇත්තද කියලා තහවුරු කරගන්නවා. හරි. අහවුරු කරගත්තට පස්සේ උන්වහන්සේ හරිම සූක්ෂම ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ අහනවා පින්වත්නි ඔබලා ওই විදිහට වාද විවාද කරමින් ඉන්නකොට එකිනෙකා කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්මයක් ඒ කියන්නේ ක්‍රියාවකින් මෛත්‍රියක් එහෙම නැත්නම් මෛත්‍රී සහගත වචී කර්මයක් වචනයෙන් මෛත්‍රියක් එහෙම නැත්නම් මෛත්‍රී සහගත මනෝ කර්මයක් හිතෙන් මෛත්‍රියක් පවත්වමින්ද හිටියේ කියලා ආ ඒ කියන්නේ ගැටුම ගැන නෙවෙයි ඒ වෙලාවේ තිබුණ මානසික தත්ත්වය අභ්‍යන්තර චේතනාව ගැන යහන්නේ. හරියටම. අන්න ඒක තමයි වැදගත්ම දේ. බාහිර ක්‍රියාවටත් වඩා අභ්‍යන්තර චේතනාව අර මෛත්‍රී සහගත බව තිබුණද නැද්ද කියන එකයි ප්‍රශ්න කරන්නේ. ඉතින් භික්ෂුන් මොකද කියන්නේ? භික්ෂුන් වහන්සේලා පිළිගන්නවා ස්වාමිනී එසේ නොවිය කියලා. ඒ කියන්නේ මෛත්‍රියක් තිබුණේ නැහැ කියලා. අන්න එතකොට තමයි බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ වගේ මෛත්‍රී විරහිත ක්‍රියා, වචන, සිතුවිලි Tamanටම දිගු කාලයක් තිස්සේ අහිත පිනිස දුක් පිනිස පවතිනවා කියන කාරණය අර පාලියෙන් කියනවා වගේ අහිතාය දුක්ඛාය කියලා. ඒ කියන්නේ සමූහයට වෙන හානියටත් කලින් ඒ විදිහට හැසිරෙන පුද්ගලයාටමයි මුලින්ම අහිත කළ ප්‍රතිඵල ලැබින්ද කියන එක අනිවාර්යයෙන්ම අන්න ඒකයි අවධාරණය තමන්ගේ හිතේ ඇතිවෙන අකුසල් චේතනාව තරහව ద్వේෂය ඒකේ පළමු විපාකය තමන්ටමයි. දීර්ඝකාලීනව ඒක දුකක්මයි ගෙන දෙන්නේ. හරිම ගැඹුරු ඒ කාරණය. ඊට පස්සේ උන්වහන්සේ විසඳුමක් දෙනවා ඇති නේද? ඔව්. ඔව්. ඊට පස්සේ තමයි උන්වහන්සේ සමගිය ඇති කරගන්න එකිනෙකාට ප්‍රිය වෙන්න, ගරු කරන්න සහ අර විවාද නැති කරගන්න හේතු වෙන කාරණා හයක් පෙන්වා දෙන්නේ. මේවට කියනවා සාරාණීය ධර්ම කියලා. සාරාණීය ධර්ම. ඒ මොනවද ඒ හය? අපිට ටිකක් විස්තර කරන්න පුළුවන්ද? පුළුවන්. පළවෙනි එක තමයි සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේදී වගේම එයා නැති තැනදිත් මෛත්‍රී සහගත කායික කර්ම පැවැත්වීම. ඒ කියන්නේ උදව් උපකාර කිරීම, ගෞරවයෙන් සැලකීම වගේ දේවල්. හ්ම් ක්‍රියාවෙන් මෛත්‍රිය පෙන්වන එක. ඔව්. දෙවැනි එක ඒ විදිහටම ඉදිරියේදිත් නැති තැනදිත් මෛත්‍රී සහගත වචන භාවිතය, ඒ කියන්නේ ප්‍රිය වචන කතා කිරීම, අනුන්ගේ ಗುಣ කීම, දිරිමත් කිරීම වගේ දේවල්. තුන්වෙනි එක මනසින් වෙන්න ඇත්තේ. හරියටම හරි. තුන්වෙනි එක තමයි ඉදිරියේදීත් නැති තැනදීත් මෛත්‍රී සහගත සිතුවිලි පැවැත්වීම. ඒ කියන්නේ අනිත් අය ගැන හොඳ හිතන එක, ද්වේෂ නොකරන එක, ඉරිසියා නොකරන එක. මේ මුල් තුනම ක්‍රියාව, වචනය, සිතුවිල්ල කියන තුනෙන්ම මෛත්‍රිය පතරවන විදිහ. හරිම ප්‍රායෝගිකයි වගේ ඊළඟට හතරවෙනි එක තමයි තමන්ට ධාර්මිකව ලැබෙන ලාභයක් අඩුමතරමින් තමන්ගේ පාත්‍රයට ලැබුණු දෙයක් හරි තමන් තනියම පරිභෝග නොකර අනිත් සිල්වත් සබ්‍රමචාරින් එක බෙදා හදාගෙන පරිභෝග කිරීම මේකෙන් ප්‍රජාව අතර බැඳීම එකිනෙකා ගැන සැලකීම වර්ධනය වෙනවා. හ්ම් සම්පත් බෙදා හදා ගැනීම එකත් සමගියට හරිම වැදගත්. ඔව්. පස්වෙනි එක ශීලයෙන් සමාන වීම. ඒ කියන්නේ ආර්යකාන්ත ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා කැමති වෙන නොකැඩුණු සිදුරු නැති කැලැල් නැති ප්‍රශංසාවට ලක්වෙන සමාධියට උපකාරී වෙන ශීලයක් හැමෝම එකහා සමානව රැකීම. එතකොට පොදු සාරධර්ම පද්ධතියක් මත හැමෝම ඉන්න නිසා ගැටුම් අඩු වෙනවා. හරි. දැන් ওই පහම ඇහුවම ඒවා සමගියට එකට ඉන්න උදව් වෙන බව පේනවා. එතකොට හයවෙනි එක අර ඔබතුමා කලිනුත් කිව්වා වගේ ඒක තමයි වැදගත්ම එක කියලාවත් කියෝනා නේද? ඔව් ඔව්. හයවෙනි සහ අග්‍රගණ්‍ය මේ කියන්නේ උතුම්ම සාරාණ්‍ය ධර්ම විදිහට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨිය. එම නැත්නම් නිවැරදි දැක්මෙන් දෘෂ්ටියෙන් සමාන වීම. සම්මා දිට්ඨිය. ඔව්. මේක ආර්ය වූ, කියන්නේ උතුම් වූ නෛර්යානික වූ, කියන්නේ කෙලින්ම නිවන කරා රැගෙන යන දැක්මක්. මේ දැක්මෙන් යුක්තව වාසය කිරීම තමයි හයවෙනි එක. ඒක අනිත්‍යවට වඩා වෙනස් වගේ නේද? අනිත්‍යව ක්‍රියාවන් මේක දැක්මක්. ඔව් ඒක තමයි විශේෂත්වය. බුදුන් වහන්සේක උපමා කරනවා වහලයක තියෙන පරාල ගොඩක් එකට සම්බන්ධ කරලා එකට අල්ලගෙන තියෙන කූටයට, කියන්නේ කැණි මඩලට. ආ. ඒ කියන්නේ අනිත් සාරාණ්‍ය ධර්ම පහ හරියට පරාල වගේ නම් හ්ම්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය නැතුව අනිත්තික විතරක් තිබුණට මදි වගේ අදහසක් දෙන්නේ. ඒක හරි. අනිත් ප්‍රතිපත්ති වලින් ලෞකික මට්ටමේ සමගියක් සහයෝගයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ මාර්ගයේ ගැඹුරම අරමුණ වන දුකින් මිදීම, නිවන සාක්ෂාත් කිරීම කරා යන්න නම් අර නිවැරදි දැක්ම කියන එක අත්‍යවශ්‍යයි. ඒක තමයි අනිත් ඔක්කොම එකතු කරලා හරියට ඉලක්කයට යොමු කරන දෙය. මෙන්න මෙතන තමයි කාරණාව ඇත්තටම ගැඹුරු වෙන්නේ. එතකොට මේ කියන නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය වර්ධනය වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක නිකම් මතයක් දරන එක විතරක් නෙවෙයිනේ. කොහෙත්ම නැහැ. ඒක නිකම් මතයක් නෙවෙයි. සූත්‍රය හරි ලස්සනට විස්තර වෙනවා. මේ නිවැරදි දැක්ම දියුණු වෙනකොට ඒ ආර්ය ශ්‍රාවකයා තුල ඥානයන් හතක්. ඒ කියන්නේ විශේෂ අවබෝධයන් හතක් පහළ වෙන විදිය. ඥාන හතක්. ආ ඒ මොනවාද? ම්ම් පළවෙනි එක තමයි තමන්ගේ සිත නුවණින් පරීක්ෂා කරලා බලනකොට තමන් තුල සිත දූෂ්‍ය කරන ප්‍රඥාව දුර්වල කරන කෙලෙස් ඒ කියන්නේ කාමච්ඡන්දිය, කාමාශාව, ව්‍යාපාදයේ තරහව, තීන මිද්දේ අලසකම උද්ධච්ච කුක්කුච්ච සිතේ විසිරීම සහ පසුතැවීම විචිකිච්ඡාව සැකය කියන මේ නීවරණ ධර්ම යටපත් වෙලා නැති බවත් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ නමුත් යටපත් වෙලා නැති බව ඒ කියන්නේ තියෙන බව දැනගැනීමද ආ හරි ඒක නිකන් තමන් ගැන අවංක තක්සේරුවක් වගේ තමන් ඉන්න තැන හරියටම දැනගැනීම. හරියටම. දෙවනි ඥානය තමයි මේ නිවැරදි දැක්ම පුරුදු කරනකොට, ඒ කියන්නේ ඒ අනුව හිතනකොට, කටයුතු කරනකොට තමන් තුලම තමන්ගේ අත්දැකීමෙන්බ සිත සංසිඳන බව, නිවෙන බව, ඒ කියන්නේ මානසික සහනයක්, සැහැල්ලුවක් ලැබෙන බව දැනගැනීම. අභ්‍යන්තර සාක්ෂියක් ලැබෙනවා වගේ. අත්දැකීමෙන්ම දැනගන්න එක. තුන්වෙනි ඥානය මේ නිවැරදි දැක්ම මේ ආර්ය නෛර්යානික දැක්ම බුද්ධ ශාසනයේදම ආවේනික විශේෂ දෙයක් බවත් අන්‍ය ශ්‍රමණ බ්‍රාහමණයන්, ඒ කියන්නේ වෙනත් ආගමික ශාස්ත්‍රවරුන් තුල මේ මට්ටමේ ගැඹුරු දැක්මක් නැති බව තේරුම් ගැනීම. හ්ම්. ඒ කියන්නේ මේ මාර්ගයේ සුවිශේෂී බව හඳුනා ගැනීම. හතරවෙනි එක. හතරවෙනි එකත් හරිම වැදගත් ප්‍රායෝගික දෙයක්. ඒ තමයි තමන් අතින් යම් වරදක් ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ශික්ෂා පදයකට පටහැනි දෙයක් සිද්ධ වුණොත් ඒක හංගන්නේ නැතුව හරියට අර ගිනි අඟුරක් පෑගුණු බිලින්දෙක් ඉක්මනින් අතපය අහකට ගන්නවා වගේ ඉක්මනින්ම ඒ වරද තේරුම් අරගෙන ඒක ශාස්ත්‍රුන් වහන්සේට හෝ විඤ්ඤු සබ්‍රහ්මචාරීන්ට කියලා ඒක පිළි අරගෙන නැවත අනාගතේ සංවර වෙන්න Tamanට හැකියාවක් අදිෂ්ඨානයක් තියෙන බව දැන ගැනීම. හ්ම් ඒ කියන්නේ වරද පිළිගැනීමේ සහ ඉක්මනින් නිවැරදි වීමේ හැකියාවත් මේ නිවැරදි දැක්ම දියුණු වීමේ හැක්ෂණයක්. හරිම පුදුමයි. ඔව්. පස්වෙනි එක තමයි තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ උසස් හෝ පහත් වේවා එකනේ විවිධ මට්ටම් වල ඉන්න අයගේ කටයුතු වලදී උනන්දු වෙන උදව් උපකාර කරන ගමන්ම ඒ වැඩ කටයුතු අස්සේම තමන්ගේ අධිශීලය අධිචිත්තය අධි ප්‍රඥාව කියන ත්‍රිශික්ෂාව වඩන්න තීණු උනන්දුවක් උත්සාහයක් Taman තුල තියෙනවා බව දැනගැනීම ඒකට උපමාවකුත් තිබුණා නේද? ඕ හරියට අර වසුපැටියව බලාගන්න ගමන්ම ඒ එළදෙන Tamanගේ කුසගිනට තනකොලත් කනවා වගේ. අනුන්ගේ වැඩ කරන ගමන් Tamanගේ අධ්‍යාත්මික දියුණුවත් අතපසු කරන්නේ නැහැ කියන එක. හරිම ලස්සන උපමාවක්. හරි. එතකොට අවසාන ඥාන දෙක අවසාන ඥාන දෙක සම්බන්ධ වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාවට. හයවෙනි එක තමයි ධර්මයේ දේශනා කරනකොට අරහත් බුදු කෙනෙක් දේශනා කරන ධර්මය අහනකොට අර්ථය මනසිකාර කරනවා. ඒ කියන්නේ අර්ථය ගැන හිතනවා, ධර්මයේ මනසිකාර කරනවා, ඒ කියන්නේ වචන පද ගැන හිතනවා. ඒ වගේම ඒ ධර්මයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රසාදයක් සතුටක් ලබනවා. ඒ කියන්නේ නිකන් අහන් ඉන්න ඕනේ මේ අවධානයේ නෝනේකමෙන් අර්ථය විමසමින් සතුටින් අහගෙන ඉන්න පුරුවන් බව දැන ගැනීම. හ්ම් හ්ම්. ආ හත්වෙනි, ඒ කියන්නේ අන්තිම ඥානය තමයි එහෙම ධර්මය අහගෙන ඉඳලා අර්ථය දැනගැනීමෙන් දහම දැනගැනීමෙන් ලොකු ප්‍රමෝදයක් සතුටක් ලබන්න පුළුවන් බව දැනගැනීම. ඒ කියන්නේ ගැඹුරු ධර්ම කරුණු තේරුම් ගියාම ඒක වෙන මානසික සතුට අත්විඳින එක. ආ ඒ කියන්නේ ධර්මයේ ගැඹුරින් අවධානයෙන් සතුටින් ශ්‍රවණය කිරීමේ හැකියාවත් මේ නිවැරදි දැක්ම හා සම්බන්ධ ඥානයන්. ඔව්. මේ ඥාන හත තමයි ඒ. ඉතින් මේ ඥාන හත සම්පූර්ණ වුණාම මොකද්ද වෙන්නේ? ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? සූත්‍රයේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා යම් ආර්ය ශ්‍රාවකයෙක් තුල මේ ඥාන හත මේ විදියට පහළ වෙලා සම්පූර්ණ වෙලා තියෙනවනම් ඒ ශ්‍රාවකයා සෝතාපට්ටි ඵලයට පත්වෙන සුදුසු තත්වයකට පත් වෙලා ඉන්නේ එහෙම නැත්නම් ඒ ඵලයෙන් යුක්ත වෙලා ඉවරයි කියනක. සෝතාපට්ටි ඵලය. ඒ කියන්නේ නිවන් මාගේ පළමු පියවර. හරියටම හරි. ඒ කියන්නේ මේ මාර්ගය අර කොසම්බෑනුවර භික්ෂූන්ගේ ගැටුම සමතේකටපත් කරලා සාරාණීය ධර්ම 6 විශේෂයෙන්ම සම්මාදිට්ඨිය පෙන්වා දීලා ඒ සම්මාදිට්ඨිය වඩනකොට ඇතිවෙන ඥාන හතත් විස්තර කරලා අවසානයේ නිවන් මාගේ පළමු ස්ථිර පියවර වන සෝතප්පති ඵලයේ දක්වාම එන පැහැදිලි ක්‍රමානුකූල මාර්ගයක් මේ දේශනාවේ පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් සම්බන්ධතාවල ගැටලුවක ඉඳන් ගැඹුරුම ප්‍රඥාලාභය දක්වාම දිවන පුලුල් පරාසයක් මේ සූත්‍රයෙන් ආවරණය වෙනවා. අනිවාර්යෙන්ම. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ගැටුම් निराකරණයේ ඉඳන් විමුක්තිය දක්වාම එක දිගට යන මාර්ගයක්. ඉතින් අද අපි කතා කරපු මේ කෝසම්බිය සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා සමගිය කියන්නේ නිකම්ම එකට ඉන්නේ එක. නැත්තම් මතු පිටින් පේන සාමේ විතරක් නෙවෙයි කියන එක. හ්ම්. ඒක මෛත්‍රියෙන් පටන් අරගෙන විශේෂයෙන්ම අර කිව්ව නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය කියන අතිවාර්යම මත ගොඩනැගිලා අවසානයේ බෞද්ධ මාර්ගයේ හරියම වන ප්‍රඥාව සහ විමුක්තිය කරා යන ගමනක් එක්ක ගැඹුරින්ම සම්බන්ධ දෙයක් බව. ඇත්තම. දේශනාව අවසානයේදී අර භික්ෂූන් වහන්සේලා ඊටාම සතුටින් මේ ධර්මයේ පිළිගත්තා කියලත් සඳහන් වෙනවා නේද? ඔව්. ඔව්. ඒකෙන් පේනවා බුදුන් වහන්සේගේ දේශනාවේ තිබුණ බලය සහ ඒ භික්ෂූන් තුලත් යම් අවබෝධයක් ඇති වුණා කියන එක. එහෙමනම් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් ඔබතුමාට තව මොන හරි එකතු කරන්න තියෙනවද? සමහර විට අදට ගලප ගන්න පුරුවන් විදියක් ගැන. හ්ම්. ඔව්. අවසාන වශයෙන් සමහර විට අපිට මෙහෙම හිතන්න පුළුවන් මේ සූත්‍රයේ සඳහන් වෙන ප්‍රතිපatti අර මෛත්‍රී සහගත කතාබහ ක්‍රියාව සිතුවිලි සම්පත් බෙදා හදා ගැනීම පොදු ශීලයක් සහ විශේෂණ පොදු දැක්මක් හෝ අරමුණක් ඇතිව කටයුතු කිරීම මේවා අර ආරාමික સંદર્ભයෙන් භික්ෂුන් වහන්සේලාගේ පරිසරයෙන් එපිටට ගෙනල්ලා අද අපේ එදිනදා ජීවිතයේදී අපි වැඩ කරන තැන්වල අපේ ප්‍රජාවන් ඇතුලේ එමත් නැත්නම් අපි එකට එකතු වෙලා කරන ඕනෑම සාමූහික ක්‍රියාකාරකමකදී මතුවෙන ගැටුම් විසඳගන්න ඒ වගේම සහයෝගීතාවය වර්ධනය කරගන්න යොදා ගන්න පුරවන්නේ කොහොමද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවා කියලායි මට හිතෙන්නේ. එත්තමීම ඒක හිතන්නට හොඳ කාරණයක්. එසේනම් අද දවසේ මේ ගැඹුරු විමසුම අපි මෙතනින් අවසන් කරනවා.